ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ ගම්පහ උඩුගම්පල සීදුව පාරේ ශ්‍රී සුධර්මාරාම පුරාණ මහා විහාරාධිපති තලවතුගොඩ හෝකන්දර පාරේ රුහුණුපුර ශ්‍රී සුගතාරාමාධිකාරී කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති දර්ශනපති පූජනීය හංගුරන්කෙත චන්දරතන ස්වාමීන් වහන්සේ. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස සාදු සාදු කතංච භික්ඛවේ භික්ඛු සබ්බේ සංඝේව දුක්ඛ ධම්මානං සමුදයංච අත්තගමංච යතා භූතං පජානාති තී සාදු සාදු සද්ධා බුද්ධ සම්පන්න කාරුණික වාසනාවන්ත ගුණබර පින්වත්නි ද මා මාතෘකා කරගත්තේ සංයුත නිකායේ සලායතන වර්ගයේ ඇතුළත් වන දුක්ඛ ධම්ම සූත්‍රය. අද මේ උතුම් වූ සද්ධර්මයේ ශ්‍රවණය කරන සෑම කෙනෙක්ම හොඳට තමාගේ සතිය මෙනෙහි කරගෙන යහපත් වූ සිහි කල්පනාවෙන් යුතුව මේ උතුම් වූ සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඔබ විසින් අප විසින් මෙලව ජීවිතයත් පරලොව ජීවිතයත් සාර්ථක කරගන්නට දුක්ඛ ධම්ම සූත්‍රයේ ඇතුළත් වෙන ආකාරයට උතුම් වූ ධර්ම කරුණු ජීවිතයට සම්බන්ධ කර ගැනීම ඉතා වැදගත්. පින්වත්නි බුදුරජාන් වහන්සේ සලායතන වග්ගයේ ඇතුළත් වන දුක්ඛ ධම්ම සූත්‍රය දේශනා කරන්නේ භික්ෂුන් වහන්සේලා මුල් කොටගෙන. ඊටාම වටිනා උතුම් වූ ධර්ම කරුණ රාශිය උන්වහන්සේ කරුණාචිතින් යුතුව දේශනා කළා. දුක්ඛදම සූත්‍රයේදී පින්වත්නි මුලින්ම පැහැදිලි කරන්නේ ස්කන්ධ පංචකය මුල් කොටගෙන. හොඳට ඒක අධ්‍යයනය කරන්න මේ ස්කන්ධ පංචකයේ මුල් කොටගෙන දුක හටගන්නා ස්වභාවයත් ඒ වගේම දුක හටගන්නා ස්වභාවයෙන් යුක්ත නිසා මරණ මොහොත දක්වා මෙය ඇතිවෙන ආකාරය ඊටාම අර්ථවත් බුදුරජාන් වහන්සේ දේශනා කළා. එසේනම් පින්වත් අපි සෑම කෙනෙක්ම මේ උතුම් වූ සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී පියවරෙන් පියවර ඒ ධර්ම කරුණු අර්ථාන්විතව ඔබ ඔබේ ජීවිතයට මං හිතන්නේ ඊටාම යහපත් වූ ජීවිතයක් සඳහා යොදා ගැනීම ඉතා වැදගත්. පින්වත්නි දුක හට ගැනීමත් එසේම දුක නැති කිරීමත් නිවරදිව දැන ගැනීම ඊටාම වැදගත්. බුදුන් වහන්සේ දුක්ඛ ධම්ම සූත්‍රයේදී පැහැදිලි කළා මහණෙනි දුක හට ගැනීමත් දුක නැති කිරීමත් ඊටාම හොඳින් දැන ගැනීම ජීවිතයක් සාර්ථක කරගන්නට ඊටාම වැදගත් වන බව බුදුන් වහන්සේ දේශනා කළා. එනිසා ලෝකේ පහළ වෙච්ච බුදුවරුන්ගේ පහළවීම ඔබට මට සැපයි. සුකෝ බුද්ධානං උපාදෝ කිවෙතනටයි. මහණෙනි බුදුවරුන්ගේ පහළවීම සුකෝ බුද්ධානං උපාදෝ බුදුවරුන්ගේ පහළවීම අපි සෑම දෙනාගේ ජීවිතයේට සැපක්. සෑම බුදු කෙනෙක්ම පින්වත්නි බුද්ධත්වයට පෙර කාලේ දැන් හිතන්න සෑම බුදු කෙනෙක්ම බුදු වීමට පෙර කාලය බෝධිසත්ව කාලය ගත කරනවා පින්වත් මේ බෝධිසත්ව කාලය තුල සෑම බුදු කෙනෙක්ගෙම මේ බුද්ධ චරිතය අධ්‍යයනය කරාම පැහැදිලි වන්නේ සෑම බුදුවරයෙක්ම බෝධිසත්ව කාලයේ සිට විවිධ ආත්මවල උපදිනවා මිය යනවා අනේක ಜಾති සංසාරං බුදුදහම ඊටාම ගැඹුරු තැන පුනර්භවය නැවත ඉපදීම එහෙමනම් බුදුන් වහන්සේ අනුදැන වදාරණම් මහණෙනි මේ විවිධ ආත්මවල ඉපදෙමින් දුක යනු කුමක්ද කියලා සෑම බුදු කෙනෙක්ම පරිශනාත්මකව අවබෝධ කරගෙන තිබෙනවා. දැන් හොඳට තේරුම් ගන්න. බුදු වීමට පෙර කාලේ බෝධිසත්ව කාලේ මේ බෝධිසත්ව කාලය තුළ පින්වත්නි බුදු পদවි අපේක්ෂා කරන සෑම බුදු කෙනෙකුම පින්වත්නි පාරමිතා 10ක් සම්පූර්ණ කළ යුතුයි. බුදු දහමේ ඉගැන්වෙන පාරමිතා 10ක් තිබෙනවා. එහෙමනම් බුද්ධත්වයේ ලබා ගන්නට පෙර මේ පාරමිතා සම්පූර්ණ කරන බුදුවරු බෝසත් කාලයේ තුල පාරමී, උපපාරමී, පරමත්ත පාරමී කියන මේ පාරමිතා 10 10 30ක් සම්පූර්ණ කළ යුතුයි. එසේනම් පින්වත්නි අපි සෑම කෙනෙක්ම දකින්නට ඕන යහපත් වූ නිවරදු දැකීමකින් අවබෝධ කරගන්න ඕන. කොමක්ද අවබෝධ කරගන්නේ? එහෙමනම් බුද්ධත්වයට පෙර කාලේ බෝධිසත්ව කාලයේ සිට අවසාන ආත්ම භාවයේ දක්වා දුක්ඛ සමුදය නිරෝධ මග්ගකිනුතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර ගැනීම දක්වාම අපි සෑම කෙනෙක්ම පින්වත්නි දුක යනු කුමක්ද කියලා අවබෝධ කරගත යුතුයි. එහෙමනම් බුද්ධත්වයේ ලබාගත සෑම බුදු කෙනෙක්ම කළ උතුම්ම කටයුත්ත තමයි දුක යනු කුමක්ද? දුකට හේතුව කුමක්ද? දුකෙන් මිදෙන මඟ කුමක්ද කියලා පරිශනාත්මකව අර්ථාන්විතව දුර දක්නා නුවණින් අවබෝධ කර ගැනීම තමයි දුක්ඛ සත්‍යය. උතුම් වූ චතුරාර්ය සත්‍ය තුල මූලිකම එක තමයි දුක්ඛ සත්‍ය කියලා බුදුන් වහන්සේ අනුදැනවදාලේ. පින්වත්නි මේ සූත්‍රයේදී ඊතා මුදින් විස්තර කරන්නේ රූපය මෙසේය. මුදවට තේරුම් ගන්නකො දුක්ඛ ධම්ම සූත්‍රයේදී මේ දුක හටගන්නේ කොහොමද කියන කාරණය. එසේම පෙන ස්කන්ධ පංචකයේ මුල් කොටගෙන දුක ඇති වෙන ආකාරය විස්තර කළා. එහෙමනම් දුක ඇති කරන්නේ කවුද? දුක ඇති වෙන්නේ කොහොමද? රූපය මෙසේය, රූපේ හටගන්ම මෙසේය. මේ සූත්‍රය විස්තර කරන ආකාරයට වේදනාව යනු කුමක්ද? වේදනාව මෙසේය. සංඥා යනු කුමක්ද? සංස්කාර ධර්ම යම් කුමක්ද? විඥානය කුමක්ද කියලා පින්වත්නි මේ දුක්ඛ ධම්ම සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ කරුණු පැහැදිලි කළා. එසේනම් පින්වත්නි දුක හට ගැනීමත් දුක නැති කිරීමත් නිවරදිව අවබෝධ කරගත යුතුයමයි. එසේනම් ඒ සඳහා අවශ්‍ය කරන කුමක්ද? එමනම් අපි සියලු දෙනාටම ධර්ම මාර්ගයක් තිබෙනවා. සිද්ධාර්ථ ගෞතම බුදුරජාන් වහන්සේ මාර්ගය අර්ථවත් කළා පැහැදිලි කළා. ඒ තමයි පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ පළවෙනි මූලික කාරණය තමයි සම්මා දිට්ඨිය. එසේනම් බුදුන් වහන්සේ අනුදැනවදාලා මහණෙනි මේ දුක හට ගැනීමත් දුක නැති කිරීමත් නිවරදිව අවබෝධ කර ගන්නට නම් මා තුල ඔබ තුල ප්‍රගුණ කළ යුතු උතුම්ම ගුණ ධර්මයේ තමයි සම්මා දිට්ඨි නිවැරදි දැකීම හරි දැකීම ඔබට තිබිය යුතුයි. එසේනම් අද ධර්මයේ ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාම මොහොතකට හිතන්න. ඔබට මට මේ සම්මා දිට්ඨිය නිවැරදිව ලබා දෙන්නේ කවුද කියලා ඔබෙන් විමසුවොත් ඇහුවොත් ඔබට පිළිතුරක් තියෙනට ඕන. බුදුන් වහන්සේ අනුදැන වදාලා මහණෙනි එසේනම් මේ නිවරදිව සම්මා දිට්ඨිය ඔබට මට ලබා දෙන්නේ පින්වත්නි බුදුන් වහන්සේ අනුදැන වදාරනවා උතුම් වූ සද්ධර්මය ජීවිත ගමනේ ඔබට මට මඟ පෙන්වන ජීවිත යථාර්ථය අවබෝධ කර දෙන මෙලව ජීවිතයත් පරලොව ජීවිතයත් සාර්ථක කර ගන්නට එසේනම් පින්වත්නි මඟ පෙන්වන්නේ උතුම් වූ සද්ධර්මය. අපි සෑම කෙනෙක්ම එය මනමින් දැකිය යුතුයි, අවබෝධ කරගත යුතුයි. පින්වත්නි, බුදුදහම ඉගැන්වෙන ප්‍රධාන දුක් හතරක් තියෙනවා. ඔබ සෑම දිනම හොඳට අවබෝධ කරගන්නට ඕන. මේ දුක ධම්ම සූත්‍රයේදී බුදුහාර විස්තර කරන්නේ දුක හටගන්නේ කොහොමද? දුක නැති කරගන්නේ කොහොමද? ඒ නිවැරදිව අවබෝධ කරගන්නේ කෙසේද? එසේනම් මහණෙනි භවගාමී ජීවිතය තුළ ගිහි පැවිදි අපි සෑම කෙනෙකුටම ධනවත් බලවත් කුලවත් මොනතරම් උගත් වුණත් මොනතරම් බුද්ධිමත් වුණත් මා ඇතුළු බණහන සෑම කෙනෙකුටම ජීවිත ගමනේ ප්‍රධාන දුක් හතරක් ලැබෙනවා. ඒ තමයි පින්නතුනි ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛ. දැන් හොඳට තේරුම් ගන්න. භවයේ අල්ලා ගැනීම දුකයි. ජාතිපි දුක්ඛ. පින්වත්නි, අපි සෑම කෙනෙක්ම කිසියම් කුසල කර්මයක් සිද්ධ කරලා මා ඔබ ප්‍රාර්ථනා කරන්නේ නැවත නැවත ඉපදීමට නම් පුනර්භවයට අනුව නැවතත් අම්මා කෙනෙකුගේ මව් කුස පිළිසිඳ ගැනීමට නම් භවගාමී ජීවිතය තුළ බුදුන් වහන්සේ අනුදැනව දානා ජාතිපි දුක්ඛා මහණෙනි ඉපදීම තුළ සැපක් නෑ දුකයි. එසේනම් මේ ලෝකේ කවුරු හරි කෙනෙක් පින්වත්නි මේ ධර්මයේ ශ්‍රවණය කරන මොහොතේදී කෙනෙක් මේ ලෝකේ උත්පත්ති ලැබුවා නම් ඒ කිරි කැටි බිලින්දා ඉපදීම සමග දුක ආරම්භ කළා. බුදුන් වහන්සේ අනුදැනව දාලා මහණෙනි මේ භවගාමී ජීවිතය තුළ ඉපදුණු කුඩා කිරි කැටි බිලිඳාගේ සිට හිතන්න ඒ දරුවා උපදිනකොට ලෝකයේ කෙනෙක් අත්දැකීම් ලබලා වයසට ගිහිල්ලා පින්නතුණි කෙනෙක් මිය ගියා කියලා හිතන්න. මහණෙනි, ඒ ඉපදුණු කිරි කැටි බිලිඳාගේ සිට ඒ වැඩිමහලු මිය ගිය කෙනා දක්වා ජීවිත ගමනේ ඔබට මට වැඩිපුරම ලැබෙන්නේ දුකද සැපද කියලා ඇහුවොත් ඔබට පිළිතුරක් තියෙන්නට ඕන. හොඳට තේරුම් ගන්න. එසේනම් බණ කියන මා ඇතුළු අද ශ්‍රී ලංකාව තුල ලෝකේ බොහෝ රටවල පින්නතුන් අද මේ ධර්ම දේශනා ශ්‍රවණය කරනවා. බණහන බුද්ධිමත් ඔබ විවේක මනසින් යුතුව මොහොතක් මෙනෙහි කරන්න සිතන්න. ජීවිත ගමනේ අපි සෑම කෙනෙකුටම වැඩිපුරම ලැබිලා තිබෙන දුකද සැපද කියලා වුවත් ඔබට තිබෙන පිළිතුර දුක්ඛ දුක. එහෙමනම් බුදුන් වහන්සේ අනුදැන වදාරනවා මහණෙනි මේ දුකෙන් මිදෙන්නයි අපි සෑම කෙනෙක්ම ප්‍රාර්ථනා කළ යුත්තේ. එහෙමනම් ජාතිපි දුක්ඛා අම්මා කෙනෙක්ගේ මව කුස තුල දසමාසොරේ කත්වා දසමාසයකට ආසන්න කාලයක් අම්මා සමග අපි ජීවත් වෙනවා මේ ලෝකෙ එළිය දකින්නත් පෙර අම්මගේ කුස තුල අම්මත් සමග ජීවත් වෙච්ච ඔබමා මේ ලෝකේ එළිය දුටු දවස ඉපදුණු දවස මහණෙනි ඒ කිරිකැටි බිලින්දා අම්මාගේ මව් කුසින් ඉපදිලා ජීවිත ගමනේ ජාතිපි දුක්ඛා දුක ආරම්භ කළා. බුදුන් වහන්සේ අනුදැන වදාලා මහණෙනි භවගාමී ජීවිතය තුළ ඔබ ප්‍රාර්ථනා කළත් නැතත් ඔබට ලැබෙන දෙවෙනි දුක තමයි ජරාපි දුක්ඛා මා ඇතුළු ඔබ සෑම කෙනෙක්ම ජීවිත ගමනේ වයසට යනවා වයසට යනවා මහණෙනි ජරාපි දුක්ඛා යනු අපි සෑම කෙනෙක්ම මහලු වියටපත් වෙනවා වයසට යනවා මහණෙනි ඉස්මුදුනේ සිට පාදේ නියපොතු දක්වා මේ ශරීරයේ සියලු ඉඳුරන් මේ පංචස්කන්ධයේ තුල සියලු ඉන්ද්‍රියන් පින්වත්ටි බුදුන් වහන්සේ අනුදැන වදාලා ක්‍රමානුකූලව ජරාවටපත් වෙන බව වයසට යන බව එවනම් මේ උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරන කුඩා දරුවන් තරුණ දොළපුතාලා වැඩිහිටි බුද්ධිමත් අපි සෑම කෙනෙක්ම කුමක්ද අවබෝධ කරගත යුත්තේ දුක්ඛ ධම්ම සූත්‍රයේදී බුදුහාර දේශනා කළා මහණෙනි මේ සියල්ල දුකයි එසේනම් මේ සියල්ල දුකට හේතු වන්නේ බුදුන් වහන්සේ අනුදැන වදාලා ස්කන්ධ පංචකයේ මුල් කොට ගත්තාම මේ දුක ඇති වෙන බව එසේනම් මා ඇතුළු ඔබ සෑම කෙනෙක්ම මොහොතින් මොහොත ජරාවටපත් වෙනවා වයසට යනවා. බුදුන් වහන්සේ අනුදැනවදාලා මහණෙනි වයසට යාම දුකයි. එවනම් මේ බණ අහන වැඩිහිටි වයස්ගත වෙච්ච ගුණබර මෑණිවරු ගුණබර පියවරු මොහොතකට හිතන්න. ඔබට ඊටාම් කුඩා අවදියක් තිබුණා. ඒ කුඩා ලදරු වියෙන් ඔබ ළමා වියට පාත ලැබුවා. ළමා විය පසු කළා තරුණ වියටපත් වුණා. තරුණ විය පසු කළා මැදි වියටපත් වුණා. ජීවිතයේ අවසාන භාගය මහලු වියට අපිපත් වෙනවා. එසේනම් බුදුරජාන් වහන්සේ අනුදැන වදාරන්නේ මහණෙනි වයසට යාම දුකක් කියලා ජරාපි දුක්ඛා කිවෙතනටයි එසේනම් උත්තරීතර මනුස්සාත්ව භාවයක් ලබාගත් ඔබම දුර්ලභංච මනුස්සත්තං මේ භවගාමී ජීවිතය තුළ ඊටාම වැදගත් වටිනා ආත්ම භාවයේ පින්වත්ටි මිනිසත් බව මිනිසත් බවක් ලැබූ ඔබට මට මනස උස්සන්නතා මනුස්සා උසස් මනසක් ලැබුණු නිසා සුභ අසුභ බව යහපත් අයහපත් බව කුසල් අකුසල් අවබෝධ කරගත යුතුයි ඔබට ලැබුණු ප්‍රඥාවෙන්. බුදුන් වහන්සේ අනුදැන වදාරනවා මහණෙනි මේ භවගාමී ජීවිතය තුළ එසේනම් ඔබ මාපත් වෙන තුන්වෙනි දුක තමයි ව්‍යාධිපි දුක්ඛා ලෙඩවීම අසනීප වීම රෝගාතුර වීම දුකයි. දැන් බණහන සෑම කෙනෙක් විතන්න සමහරට ඔබ බණ අහනකොට රෝහලක වෙන්න පුළුවන්. ප්‍රතිකාර ගන්න වෙන බණ නිවස තුල වෙන්න පුළුවන්. ඔබ මේ විතර වයස්ගත වෙලා දෙපා වාරු නැතුව ඔබ සමහරට ලෙඩ ඇඳට වැටිලා ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් ඔබේ සිත, ඔබේ ශ්‍රවණය ධර්මයේ පැත්තට යොමු කරගෙන ඇති. බුදුන් වහන්සේ අනුදැන වදාරනවා මහණෙනි. මේ භවගාමී ජීවිතයේ තුල අපි හැම කෙනෙක්ම පින්වත්නි එසේනම් ව්‍යාධිපි දුක්ඛා රෝගාතුර වෙනවා. බුදුදහම ඉගෙනගෙන රෝග දෙකයි කායික රෝග මානසික රෝග. ආරෝග්‍යා පරමාලාභා අපි ඡේම කෙනෙක්ම ප්‍රාර්ථනා කළ යුත්තේ නිරෝගිකමයි. මහණෙනි මේ ලෝකයේ තියෙන උතුම්ම ලාභය ආරෝග්‍යා පරමාලාභා නිරෝගිකම බව බුද්ධ දේශනාවේ විස්තර කරනවා. එහෙමනම් පින්වත්නි අද සමාජයේ ජීවත් වෙනකොට හිතන්න අපි සෑම කෙනෙකුටම කොයි මොහොතේ ව්‍යාධිපි දුක්ඛ රෝග හටගයිද කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. එනිසා බුදුන් වහන්සේ අනුදැන වදාලා කෙනෙක් රෝගාතුර වීම, අසනීප වීම ඔහුට දුකයි. එහෙමනම් අවසාන දුක බුදුන් වහන්සේ අනුදැන වදානා මරණම්පි දුක්ඛා මේ ලෝකයේ පොදු ධර්මතාවය සබ්බේ සත්තා මරිසන්තේ මහණෙනි මේ ලෝකයේ සෑම සත්වයකටම ලැබෙන එකම දේ තමයි ඔබ මා ප්‍රාර්ථනා කළත් නැතත් මරණං මරණය. බුදුන් වහන්සේ අනුදැන වදාරුණා මහණෙනි මරණය දුකයි. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛා මහණෙනි මරණයට පත්වීම දුකයි. එසේනම් අපි සෑම කෙනෙක්ම උතුම් වූ සද්ධර්මයේ තුලින් මෙය අවබෝධ කරගෙන ලබාගත් මනුෂ්‍යාත්ම භාවය සාර්ථක කර ගන්නට ධර්ම මාර්ගයට පිවිසිය යුතුයි. පින්වත්නි බුදුරජාන් වහන්සේ දුක්ඛ ධම්ම සූත්‍රයේදී විස්තර කළා පැහැදිලි කළා. පස්කම් සැප දන්නා කෙනෙක් හොඳට හිතන්නකො මේ ලෝකේ ජීවත් වෙන අපි සෑම කෙනෙක්ම කැමති පස් කම් සැප විඳින්නට. ඇස, කන, නාසය, දිව, ශරීරය මේ පස් ඉඳුරන් මුල් කොටගෙන අපි සෑම කෙනෙක්ම සැප විඳින්න කැමති. මහණෙනි, පස්කම් සැප දන්නා කෙනෙක් ඒ ගැන ආසාවක් ඇති කරගන්න පුළුවන්. ඒ ගැන ලොකු සතුටක් ඇති කරගන්න පුළුවන්. ඒ තුළින් තෘප්තිමත් නොවීමක් වෙන්න පුළුවන්. මේ නිසාම පින්වත්නි ඔබ මා දුකටපත් වෙන බව බුදුන් වහන්සේ මේ සූත්‍රයේදී අර්ථවත් කළා. නැවත හිතන්න මහණෙනි පස් ඉඳුරන් මුල් කොටගෙන ඔබට කිසියම් ආශාවක් ඇති වෙන්න පුළුවන්. ඔබට කිසියම් සතුටක් ඇති වෙන්නත් පුළුවන්. එනමුත් ඒ ආශාවන්ගෙන් ඒ සතුටින් ඔබ තෘප්තිමත් නොවෙන්න පුළුවන්. මේ නිසා කුමක්ද සිද්ධවන්නේ? ඔබේ සිත තුළ දුක හට ගන්නවා. බුදුන් වහන්සේ දේශනා කළා පස් ඉඳුරන් නිතරම අරමුණු ගන්නවා පින්නතුනි. ඇස කන නාසය දිව ශරීරයේ මේ පස් ඉඳුරන් නිතරම අරමුණු ගන්නවා ගන්න අරමුණු පින්වත්ටි ඔබ මා ප්‍රගුණ කළ යුතුයි තේරුම් ගත යුතුයි සිතත් එක්ක සම්බන්ධ වෙනවා මනෝ පුබ්බංගමා ධම්මා කිවෙතනටයි. මනස මුල් කොටගත් මනස මූලික කේන්ද්‍රස්ථානයේ බවට පත් කරගෙන මේ පස් ඉඳුරන් නිතර අරමුණු ගන්නකොට සිත මේ සියල්ල අල්ලගෙන සුභයි අසුභයි හොඳයි නරකයි කියලා විනිශ්චයක් ලබා දෙන්නේ සිත. ඉනිසා බුදුරජාන් වහන්සේ දේශනා කළා මේ නිසා සෑම විටම ඇතිවන්නේ දුකටපත් වීම. බුදුන් වහන්සේ පින්වත්නි කිසියම් පුජ්‍යලයේ පස්කම් සැප බලාපොරොත්තු වෙමින් සතුට වෙන්න උත්සාහ කිරීමත් එක්කම බුදුරජාන් වහන්සේ ඊටාම පැහැදිලි උපමාවක් අරගෙන ඒ කාරණේ විස්තර කළා. සේයතාපි භික්කවේ අංගාරකාසෝ සාධික පෝරිසා පුන්නා අංගාරාණං වීතච්චිකාණං වීත දූමාණං බුදුන් වහන්සේ දේශනා කරනවා මේ පස්කම් සැප සොයමින් යන අයට ලැබෙන මේ සැපය දුකක් බව පින්වත්නි බුදුන් වහන්සේ ලස්සන උපමාවක් අරගෙන විස්තර කළා හිතන්න පින්නතුනි විශාල ගින්නක් ඇවිලිලා ඒ තුල ගිනි ජාලා ගිනි දැල් දකින්න නෑ දැන් ඒ ගිනි ගොඩ ඇවිලිලා දැන් දුම් නගින්නෙත් නැහැ. වීත දූමානං පින්වාති දුම් නැහැ දැන් දකින්නට. නමුත් අර සියලු හිතාන්න දර කැබලියෝ මොනවා හරි දෙයක් වින්නතුනේ පිලිස්සලා ගිනි අඟුරු වලින් පිරුණු වලක් තියෙනවා. ඒකට තේරුම් ගන්න. ගිනි අඟුරු වලින් පිරුණු ලොකු වලක් තියෙනවා. පස්කම් සැපේට ඊටාම ගිජු වූ පස් ඉඳුරන් පිනවෙමින් බොහෝ කල ජීවත් වීමට කැමැති. හැබැයි පින්නතුනි දුක පිළිකුල් කරන අය අද අප රටේ මොනතරම් සිටිනවද? ඒ කාරණේ හොඳට තේරුම් ගන්න පින්මාත්ටි ගිනි ගොඩක් ඇවිලිලා ඉවරයි ගිනි දළු දකින්නේ නැහැ. ඒ තුල දුම දකින්නේ නැහැ. ඒ නමුත් ගිනි අඟුරු වලින් එය පිරීලා තියෙනවා. පස්කම් සැපේට ඊටාම කෑදර වෙච්ච, ගිජු වෙච්ච. එසේම පස් ඉඳුරන් පිනවමින් බොහෝ කල ජීවත් වීමට කැමැති. පින්නතුනි මේ ලෝකේ ජීවත් වෙන සෑම කෙනෙක් හිතන්නේ මම සදාකල් පවතිනවා, සදාකල් ජීවත් වෙනවා කියලා පින්වත්නි මොනතරම් ලාභයට පස් ඉඳුරන් වලට ගිජු වෙලා දුකටපත් වෙනවද බුදුන් වහන්සේ දේශනා කළ මහණෙනි ඒ අය කැමැතිනේ යමක් පිළිකුල් භාවනාවක් මෙනෙහි කරන්නවත් අද අප රටේ මොනතරම් මේ විදියට සැපේ සොයාගෙන විනාශයටපත් වෙන අය මොනතරම් සිටිනවද සැපේ සොයාගෙන සොයාගෙන ගිහිල්ලා අවසාන දුකටපත් වෙලා වේදනාවෙන් ජීවිත හානි කරගෙන ජීවිත විනාශ කරගෙන මහා දුකින් කාලේ ගත කරන අය බොහෝ දෙනෙක් අපට හමු වෙනවා. එනිසා පින්වත්නි අද අද එයි මරු පින් කරගන්නේ අපි තේරුම් ගත යුතුයිනේ. කොයි මොහොතේ ඔබට මට අපි හැමදෙනාට පොදු ධර්මතාවය මේ මරණය කොයි මොහොතේ ලැබෙයිද කියලා කාටවත් විනිශ්චය කරන්න බෑ. අද අද එයි මරු පින් කරගන්නේ කියතනටයි. හැබැයි පින්වත්නි අද මේ වගේ උතුම් ධර්ම කරුණෝ හුඟා දෙනෙක් විහිළුවට මං හිතන්නේ නින්දාවට පත් කරමින් කටයුතු කරන බව සිහිපත් කරන්නට ඕන. පින්වත්නි. ඉහත සඳහන් කළ ආකාරයට මේ ශක්ති සම්පන්න පුරුෂයෝ දෙන්නේ අර මා මුලින් මතක් කළ විදියට පින්වත්නි හොඳට තේරුම් ගන්න කම් සැපේට පස් කම් සැපේට ගිජු වෙච්ච පුජ්‍යලේක්ව අල්ලගෙන බොහොම ශක්ති සම්පන්න පුරුෂයෝ දෙන්නේ ඒ පුරුෂයාව අල්ලගෙන මා මුලින් මතක් කළ නිදසුනට අනුව අර අඟුරු වලට දැමීමට ඇදගෙන යනවා. මේ දුක්ඛදම සූත්‍රය විස්තර කරන බුදුරජාන් වහන්සේ මහණෙනි පස්කම් සැපේට ගිජු වෙච්ච කෙනෙක්ව ශක්ති සම්පන්න තරුණයෝ දෙන්නේ අර සඳහන් කළ ආකාරයට අර අඟුරු සහිත ගිනි අඟුරු සහිත වලට ඇදලා දාන්න ඇදගෙන යනවා කියලා හිතන්න. ඔහු කල්පනා කරනවා මම මේ අඟුරු ගිනි අඟුරු වලට වැටුනොත් එimhe මා මියයයි මා මරණයටපත් වෙයි කියලා ඔහු බයෙන් අඬනවා වැළපෙනවා දුක් වෙනවා. ඔහු කල්පනා කරනවා මේ වලට වැටීමෙන් තුවාල පිලිස්සුම් ඇතුව මට වේදනා විඳින්න මේ මට දුක් විඳින්න වෙයි කියලා ඔහු කල්පනා කරනවා. ඒ නිසා බියෙන් කෑ ගහනවා. බුදුන් වහන්සේ අනුදැන වදාලා මහණෙනි. එසේනම් කාමයන් දකින විට අපට කුමක් දැටි වේ යුත්තේ කිසියම් බියක් ඇති වෙන්නට ඕන. කාම ලෝකයේ දකින්නකොට පින්වත්නි ඔබට මට පුළුවන් නම් සිත සංවර කරගන්න, සිත පාලනය කරගන්න, පස් ඉඳුරන් ගන්න අරමුණු අවබෝධ කරගන්න යහපත් වූ සතියෙන් යුතුව එය අවබෝධ කරගන්න පුළුවන් නම් ඔබට මට මොනතරම් සතුටක්ද සැනසීමක්ද බුදුරජාන් වහන්සේ දුක්ඛ ධම්ම සූත්‍රයේදී විස්තර කළා මාමං කණ්ඨකෝති ලස්සන උපමාවක් මහණෙනි මාමං කණ්ඨකෝති පස්කම් සැප සංවරයෙන් බිඳිය යුතුයි කියලා බුදුහාර දේශනා කළේ. කිතා වැදගත් කාරණයක්. ජීවිත ගමනේ ඔබට මට සෑම දෙයකම පස් ඉඳුරන් පාලනය කරගන්න හොඳ සංවරයක් තියෙන්නට ඕන. බුදුන් වහන්සේ අනුදැන වදාලා මහණෙනි කිසියම් පුරුෂයෙක් කටු සහිත වනයේකට මේ ලස්සන උපමාවක් මාමන් කණ්ඨ කෝටි කියලා බණපොතේ විස්තර කරනවා. කිසියම් පුරුෂේ කටු ඇති වනයේකට වොම කටු සහිත මහා කැලයක් ඒ කැලේ සෑම වෘක්ෂයක්ම ඊටාම කටු සහිත වෘක්ෂ මහණෙනි කිසියම් පුරුෂේ කටු ඇති වනයේකට ඇතුල් වෙන විට සෑම පැත්තකින්ම උල් සහිත කටු පඳුරු තියෙනවා. ඊටාම පරිස්සමින් බොහොම ඉවසීමෙන් ඔහු වනයේට ඇතුල් වී පින්වත්නි යහපත් වූ සී කල්පනාවෙන් යුතුව වනයෙන් ආපසු පැමිණෙනවා කිසියම් උවදුරක් බාධාවක් කරදරයක් නැතුව. දෙවට තේරුම් ගන්න මේ උපමාව. බුදුන් වහන්සේ කුමකටද උපමා කළේ? මහණෙනි කාමයන් පිළිබඳව ඊතා සංවරව ක්‍රියා කළ යුතු කෙනා අර කටු සහිත වනයේට ඇතුල් වෙලා කිසිම ආපදාමක් උවදුරක් කරදරයක් නැතුව නැවතත් පින්වත්ී පැමිණෙන්නාසේ අපි සෑම කෙනෙක්ම මේ පස් ඉඳුරන් ගන්න අරමුණු සංවරයෙන් යුතුව දැකිය යුතුය. එසේනම් පින්වත්නි ඔබට මට යමක් අවබෝධ කර ගැනීමට හැකි සෑම විටම පින්වත්නි හිතන්න ඔබ කුඩා දරුවෙක් වශයෙන් සිට ඔබට මේ ජීවිත ගමනේ යමක් අවබෝධ කරගන්නට යමක් ඔබට තේරුම් ගන්න පුළුවන් වයසට එළඹුණා කියලා හිතන්න. එතකොට ඔබට යමක් මේ දේ යහපත් මේ දේ අයහපත් සුබ අසුබ බව තේරුම් ගන්න පුළුවන් මනසින් යුක්තයි කියලා හිතන්න. එසේනම් ඇසින් රූපයක් දකිනකොට කනින් ශබ්දයක් අසනකොට නාසයට ගඳ සුවඳ දැනෙනකොට දිවෙන් රස විඳින විට ශරීරයෙන් පහස ලබන විට ඔබට කුමක්ද වෙන්නේ කියලා හිතන්න. බුදුන් වහන්සේ අනුදැන වදාරනවා මහණෙනි මේ භවගාමි ජීවිතයේ තුල අපි ශේම කෙනෙකුටම සෝවාන් සගදාගාමි අනාගාමි උතුම් වූ රහත් ඵලයට පත්වීමට කිසි බාධාවක් නැහැ. ඊටාම බුද්ධිමත් හිතන්න. එහෙමනම් කාමයට ඇලීම නිසා හිතන්න අපි ඒ දේ හොඳයි කියලා ගත්තොත් ඇලීමක් ඇති වෙනවා. පස් ඉඳුරන් අරමුණු ගත්තාම සුභයි කියලා දැනගත්තාම ඇලීමක් ඇති වෙනවා. හිතන්න ඔබ ප්‍රිය කරන්නේ කියලා කිසියම් රූපයක් ඔබ දකින්න කැමති ඒ රූපේ දකිනකොට ඔබට සිතට වෛරයක් ඇති වෙනවා නම් පින්වත්නි, එතන ඇති වෙන්නේ ගැටීමක්. බුදුහාර දේශනා කළා. ඔබට ප්‍රිය දේ දැක්කාම ඇලීමක් ඇති වෙනවා. ඔබට අප්‍රිය දේ දුටුවාම ඔබේ සිත තුළ විශාල ගැටුමක් ඇති වෙනවා. මේ දෙක පින්වත්ටි අපි සෑම කෙනෙක් තුළම රහත් භාවයට පත්වන තුරු බුදු පදවි ලබාගත් බුදු කෙනෙකුට හැර ඔබ මා ඇතුළු සෑම කෙනෙකුටම ඇතිවෙන ස්වභාවික ගැටලුවක්. එසේනම් බුදුරජාන් වහන්සේ අනුදැන වදාරනවා ඉන්ද්‍රිය සංවරීතා වැදගත් එහෙමනම් අපි ශේම කෙනෙකුට බුදුන් වහන්සේ දුක්ඛ ධම්ම සූත්‍රයේදී විස්තර කරන්නේ මහණෙනි මේ භවගාමී ජීවිතය තුළ ඉන්ද්‍රිය සංවරේ ඊට වැදගත් ඒ නිසායි ධර්මයේ තුළ ඉගැන්වෙන්නේ ලෝකපාලක ධර්මතා දෙකක් ඉගැන්වුවා ලැජ්ජාවයි බයයි ඒ නිසා එදා බුදුරජාන් වහන්සේගේ තාම ලස්සන රූපයට පින්මාති බුද්ධ කාලයේ තුල එදා මාගන්දි බැමිණිය සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේගේ රූපයට වශී වුණා ඇලීමක් ඇති වුණා සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ ඇය කෙරේ ඇලීමක් ඇති කරගත්තේ නෑ බැඳීමක් ඇති කරගත්තේ නෑ ඒ සියල්ල ප්‍රතික්ෂේප කළ නිසා පින්මාති මාගන්දි බැමිණියගේ සිත තුළ විශාල ගැටීමක් ඇති වුණා සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ පිළිබඳව. ඊට වඩා හාත්පසින් වෙනස් නිදසුනක් වක්කලී තරුණයා බුදුන් වහන්සේ දැකීමෙන් පැහැදුනා. බුදුන් වහන්සේගේ උතුම් වූ ශරීරයටයි පැහැදීම ඇති වුණේ. මේ වක්කලී තරුණයා පැවිදි වුණා. පැවිදි වෙලා පින්වත්නි බුදුරජාන් වහන්සේ යම් තැනකද ධර්ම දේශනා කරන්නේ එතනට වැඩම කළා. බුදුන් වහන්සේගේ ශරීරයේ දිහා බොහොම ආසාවෙන් බොහොම කැමැත්තෙන් රූපේ දිහා බලාගෙන හිටියා. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ දිහා බැලුවාම බොහෝ ගැටලු පින්වත් කාලීට ඉඩ දුන්නා. හරි වැදගත්. බණාපි සෑම කෙනෙක් නිතන් ඔබට මට ගැටලුවක් ඇති වුණාම කලබල වෙන්න එපා, ෂණික තීරණ ගන්න එපා. බුදුදහමේ යථාර්ථයේ පින්වත්නි කාලයට ඉඩ දීම ඊටා වැදගත්. වක්කලි හාඳුරු මහාන වෙලා බුදුන් වහන්සේ දිහා බලාගෙන ඉන්න බව බුදුරජාන් වහන්සේ දන්නවා. ඒති තරුණ සිතට කිව්වේ නේ වක්කලි මා දිහා බලන්න එපා මා දිහාම බලාගෙන ඉන්න එපා කියලා එක පාරටම වක්කලි හාමුදුරන්ට කිව්වේ නේ. කාලයක් ගත වුණා. නිසි වේලාව එළඹුණාට පස්සේ පින්වත්නි සිද්ධාර්ථ ගෞතම බුදුරජාන් වහන්සේ මහා කරුණා සිතින් වක්කලි හාමුදුරන්ට දේශනා කළා සෝ මං පස්සති සෝ ධම්මං පස්සති වක්කලිහත් දේශනා කළා වක්කලි මගේ ශරීරය බොහොම ලස්සනයි මගේ කටහඬ ඊටාම මිහිරි එනමුත් සබ්බේ සංඛාරා අනිච්චා කියපු ආකාරයට මේ සියල්ල වෙනස් වෙනවා අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා ජරාවටපත් වෙන බව දේශනා කළා. වක්කලිසෝ ධම්මං පස්සති. ඔන්න ලස්සන තනක් බුදුදහමේ. බුදුහාමුදුරු දේශනා කළ වක්කලි හාමුදුරන්ට වක්කලි මේ ලෝකේ වෙනස් නොවන වයසට යන්නේ නැති එනමු ජරාවටපත් වෙන්නේ නැති උතුම් දෙයක් තිබෙනවා ඒ තමයි උතුම් වූ සද්ධර්මයේ ධම්මං පස්සති වක්කලයන්ට බුදුහාර දේශනා කළේ උතුම් වූ ධර්මයේ දිහා බලන්නට කියලා. එසේනම් අද මේ උතුම් වූ සද්ධර්මයේ ශ්‍රවණය කළ මේ සදැහැටි ගුණබර පින්මා සියලු දෙනාටම මා මුලින් විස්තර කළ ආකාරයට සංයුත්ත නිකාය සලායතන වර්ගයේ ඇතුළත් වෙච්ච දුක්ඛ ධම්ම සූත්‍රයේ තුලින් ඔබට මට මේ ජීවිත ගමන සාර්ථක කරගන්නට ජීවිතේ නිතර ගැටීම ඇති වෙලා දුක ඇති කරන දුකටපත් කරන මේ පස් ඉඳුරන් අවබෝධ කරගත යුතු බවයි බුදුරජාන් වහන්සේ මේ සූත්‍රයේදී කරුණු විස්තර කළේ. එසේනම් අද ධර්ම ශ්‍රවණය කළ මේ සදැහැති ගුණබර පින්වත් අපි සෑම කෙනෙක්ම මොහොතකට දකින්න පුරුදු වෙන්න සබ්බේ සංඛාරා අනිච්ඡාති මහණෙනි මේ ලෝකයේ සෑම දෙයක්ම සංකත කියලා විස්තර කළා. සබ්බේ සංඛාරා කියන තැන. මහණෙනි මේ ලෝකේ අපි සාමාන්‍ය ඇසින් පියවි ඇසින් දකින සෑම දෙයක්ම සංකත වස්තු. මහණෙනි මේ පියවි ඇසින් දකින මේ සංකත වස්තු කොටස් දෙකයි විඥානයක් ඇති විඥානයක් නැති සිංහල වචනේ පණ ඇති පණ නැති. දැන් බණහන බුද්ධිමත් ඔබෙන් මං විමසුවොත් මේ සියල්ල කුමක්ද සිදුවන්නේ කියලා. පණ ඇති පණ නැති සෑම දෙයක්ම පින්වත්ටි මොහොතින් මොහොත විනාශ වෙනවා. බණ පොතේ හැටියට ක්ෂණයක් ක්ෂණයක් පාසා සියල්ල අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. එසේනම් බුදුරජාන් වහන්සේ අනුදැනවදාලා මහණෙනි මේ භවගාමී ජීවිතය තුළ අපි සෑම කෙනෙක්ම මේ උතුම් බුදු වදන විදර්ශනා භාවනාවට අනුව මෙනෙහි කළ යුතු බව. කුමක්ද සබ්බේ සංඛාරා අනිච්චා මේ සියල්ල වෙනස් වෙනවා කියන එක. එසේනම් පස් ඉඳුරන් එය දකිනවා ඔබේ සිත අල්ල ගන්නවා. ඔබ తాවකාලිකව හිතනවා මේ සැපයි සුභයි කියලා. බුදුන් වහන්සේ අනුදැන වදාලා මහණෙනි පස් ඉඳුරන් ලබා ගන්න සැප තව ස්වල්ප මොහොතකින් දුකක් බව. එසේනම් අපි සෑම කෙනෙක්ම චතුරාර්ය සත්‍ය ධර්මයේ තුල දුක්ඛ සමුද නිරෝධ මග්ග කියන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ තුල සෑම බුදු කෙනෙක්ම පරිශනාත්මකව මුලින්ම සොයාගත්තේ ගවේෂණය කළේ පින්වත්ටි දුක යනු කුමක්ද දුකට හේතු කුමක්ද දුකෙන් මිදෙන මඟ කුමක්ද කියලයි බුදවරු අර්ථවත් කළේ පැහැදිලි කළේ එසේනම් පින්වත්නි මා අද මාතෘකා කරගත් දුක්ඛ ධම්ම සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ පැහැදිලි කළේ අපි සෑම කෙනෙක්ම මේ භවගාමී ජීවිතය තුළ මරණයටපත් වෙනවා. ලබාගත් මේ භවය තුළ අපි සියල්ල අවබෝධ කරගෙන ඔබමා ප්‍රාර්ථනා කළ යුත්තේ මේ පස් ඉඳුරන් නිතරම අරමුණු ගන්නවා අරමුණු නිසා පින්මති ලෝභ දේශ මෝහ අකුසල් සිටිවිලි උත්පාදනය වෙනවා ඒ තුලින් සෑම කෙනෙක්ම සිත පීඩාවටපත් වෙනවා. මේ කය පස් ඉඳුරන් නිසා පස් ඉඳුරන්ගෙන් කය පිනවීමට උත්සාහ කිරීම නිසා අද සමාජය තුළ පින්වත්ටි මොන තරම් ගැටලු ප්‍රශ්න ඇති වෙලාද කියලා හිතන්න. එහෙමනම් අද අපි මේ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් සෑම කෙනෙක්ම සිතට ගත යුතු උතුම්ම පණිවිඩය. එහෙමනම් ලබාගත මනුස්සාත්ම භාවයේ තුල ඔබට හිතෙන්න පුළුවන් හාමුදුරුවනි අපට මේ පස් ඉඳුරන් ලැබුණේ ඒව හොඳට පිනවලා ඒවට අවශ්‍ය කරන සැප ලබා දීලා සතුටින් මිය යන්න කියලා හිතෙන්න පුළුවන් බොහෝ දෙනාද හිතන දෙයක් මේ ලබාගත මනුස්සාත්ම භාවයේ තුල හොඳට කාලා බීලා සතුටින් ඉඳලා මිය ගියාට පස්සේ මොන වුණත් කමක් නැහැ කියන පිරිසක් අද සමාජ ජීවත් වෙනවා එවැනි ලෝකයක අපි ජීවත් වෙන්නේ. ඒ වගේ චරිත තිබෙන ප්‍රදේශයක රටකටයි අපි මේ ධර්මයේ දේශනා කරන්නේ. ඒ නිසා පින්වත්නි බුදුරජාන් වහන්සේ අනුදැනව දාන ආකාරයට දේශනා කළ ආකාරයට අපි සෑම කෙනෙක්ම තේරුම් ගත යුත්තේ පස් ඉඳුරන් නිසා ඇතිවන්නේ දුකක්මයි. ඒ ලැබෙන සැප తాවකාලික බව මා විස්තර කළා පැහැදිලි කළා. බුදුන් වහන්සේ විස්තර කරන නිදසුන් දෙකක් අරගෙන පින්වත්ටි දුක්ඛ ධම්ම සූත්‍රයට අනුව අපි අර්ථවත් කළා. එසේනම් බුදුහාර දේශනා කළේ අපි ශේම කෙනෙක්ම මේ ස්කන්ධ පංචකයේ මුල් කොටගෙන දුක හටගෙන ස්වභාවයෙන්ම ඒ දුක තුල ජීවත් වෙලා ජීවත් වෙලා මිය යාම පින්වත්ටි සුභවාදී නොවන බවයි. එසේනම් අපි සෑම කෙනෙකුටම ඒ මරණය පොදු ධර්මතාවයක් නම් බුදුහාර දේශනා කළ විදිහට ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛා මේ දුක් සහිත ලෝකයේ තුල ඔබ මා ජීවත් වන්නේ සිද්ධාර්ථ ගෞතම බුදුරජාන් වහන්සේ එදා ඉන්දියානු සමාජය තුළ පහළ වුණේ මේ සියලු උවදුරු කරදර තිබෙන පරිසරය තුළ උන්වහන්සේ රජ කුලයක ඉපදුනා සියල්ල අත්හැරියා රාම්‍ය සුරාම්‍ය සුබ ලස්සන මාලිගාවල සැපසේ ජීවත් වුණා උන්වහන්සේ කල්පනා කළා මේ සැපත් මට දුකක් කියලා කල්පනා කළා බුදුරජාන් වහන්සේ අවසානයේ පින්නතුනි ඉතා වැදගත්ම දේ තමයි සතර පෙර නිමිති අවබෝධ කරගත්තා මහල්ලෙක් ලෙඩෙක් මල කඳක් මේ පැවිදි රූපයක් දැකීමෙන් ජීවිතේ යථාර්ථය අවබෝධ කරගෙන අර්ථවත් කරගෙන පින්වත්නි නිසි මාර්ගයට පැමිණියා. එනිසා අපි සෑම කෙනෙක්ම ගුවන් විදුලි සංස්ථාවේ සුදේශී සේවය මහත් වූ ගෞරවයෙන් යුතුව ඊටාම සදහැසිතින් යුතුව මේ උතුම් ධර්ම දාණය ඔබට තිලින කරන්නේ ඔබේ ජීවිත සාර්ථක කරගන්නට ලබාගත මනුස්සාත්ව භාවයේ සාර්ථක කරගෙන මෙලව ජීවිතයත් පරලොව ජීවිතය සාර්ථක කරගෙන පින්වත්ටි යහපත් වූ දිවි පැවැත්මක් සඳහාමයි. එසේනම් ඔබ මා මේ උතුම් සද්ධර්මයේ තුලින් සෑම විටම ජීවිතයේට ධර්මයේ ආභරණයක් කරගන්න. මේ යන ජීවිත ගමනේ සෑම දෙයක්ම දුකක් බව අවබෝධ කරගන්න. බුදුන් වහන්සේ මේ උතුම් සූත්‍රය තුළින් පැහැදිලි කළේ අර්ථවත් කළේ මහණෙනි දුකින් මිදෙන්නටයි ඔබ මා ප්‍රාර්ථනා කළ යුත්තේ. ඒ තමයි සෝවාන් සගදාගාමි අනාගාමි උතුම් වූ රහත් ඵලයට පත්වීමයි. ජාතිපි දුක්ඛා නැවත භවයේ ඇතිවීම දුකයි භවය අල්ලා ගැනීම දුකයි කියන එකයි මේ උතුම් සූත්‍රය තුල අර්ථවත් කළේ පැහැදිලි කළේ එසේනම් පින්වත් ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ධම්ම දේශනං පින්වත්නි උතුම් සද්ධර්ම දේශනායි දායකත්ව ලබාගත් පින්වත් ගුණබර පින්නතුන් නමින් මිය පරලොවගේ සිළු දිනාටත් ජීවත්ව සිටින පින්වත් හැම දිනාටමත් උතුම් වූ ධර්ම දානමේ මහා පින්කමේ අනන්ත ගුණ බලයෙන් අප ධර්ම සාකච්ඡාවේ සාකච්ඡා කළ ආකාරයට ජාත්‍යයක් ජරාවක් මරණයක් නැත්තා වූ සදාකාලික සැප ඇති අති උතුම් අමාමා නිවන් සැප පිණිස ධර්ම දානමේ මහා පින්කමේ කුසල ශක්තිය සේතු වේවා වාසනා වේවා උපනිෂේ වේවා කියලා ප්‍රාර්ථනා කරගමු. සාදු සාදු සාදු. අද ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ගම්පහ උඩුගම්පල සේදුව පාරේ ශ්‍රී සුධර්මාරාම පුරාණ මහා විහාරාධිපති තලවතුගොඩ හෝකන්දර පාරේ රොහුණුපුර ශ්‍රී සුගතාරාමාධිකාරී කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති දර්ශනපති පූජනීය හඟුරන්කිත චන්දරතන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට මෙම ධර්මදේශනාවේ සංයුක්ත තටයක් හෝ කැසට් පැටියක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට ඔබත් ධර්ම දේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න